දැන් හදත් අපිට ලිඛිත ප්‍රශ්න කීපයක් ලැබිලා තිනවා. අපි මුලින්ම ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම හුස්ම රැල්ල සංසිඳී සිත හොඳින් තැන්පත් වූ පසු කයෙහි ස්පර්ශ ස්ථාන මෙත සිත යොමු කොට බලා සිටියෙමි. එවිට තද ගතිය අරමුණු වී නැති වී ගියේය. පසුව උදරයේ චලනයක් ඇතිවිය. ඒ දෙස බලා සිටින විට නැති වී ගියේය. පසුව කයට සිසිල් බවක් හා මද උණුසුම් බවක් දැනිනි. ඒ දෙසද බලා සිටින විට නැති විය. පසුව සිතවිල්ලත් අඩු වී සිත තැන්පත් විය. අරමුණක් නැතිව සෑහෙන වේලාවක් සිටිය හැකිය. මෙසේ පසුගිය දින දෙකේම හුස්ම රැල්ල සංසිඳුණු පසු හිස් බවටපත් වූ විට සිතට ඉති අරමුණක් නැතුව සිටියේ හැකි තත්වයක් දැනේ. තෙරුවන් සරණයි. ඔව් මේක ටිකක් බහුලීකృత කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට මේ මේ தත්ත්වේ නැවත නැවත වෙන්න අරින්න මේ කියන්නේ එකපාරක් දෙපාරක් මේක අත්දැකලා බෑ. සෑහෙන කාලයක් මේ දේ යෙදෙන්න ඕනේ. දැන් බුදුරජාන් වහන්සේ හැම දැන් සතිපට්ඨාන සූත්‍රයේදී හැම අනුපස්සනාවක් සම්බන්ධයෙන්ම කියන්නේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. විහෙරති කියන්නේ එළඹ වාසය කරනවා. සෑහෙන කාලයක් ඒ දේම බලමින් මේකේ මේ ඇතිවීම ස්වභාවය දකිමින් වාසය කරනවා නැතිවීම ස්වභාවය දකිමින් වාසය කරනවා මෙහෙම සෑහෙන කාලයක් මේක දැක දැක වාසය කිරීම හරහා තමයි ඇත්තටම අපේ තුල අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් වැටහෙන්නේ. එහෙම නැතුව අපි මේක පොතෙන් පතෙන් ඉගෙන ගත්ත පමණින් මේ වැටහීම ඇති වෙන්නේ නැහැ. ඒ වුණාට අපි සෑහෙන කාලයක් මේ අස්පනා පිට අපි අවධානය යොමු කරපු දෙයට සිද්ධ වෙන දේ අපි අස්පනා පිට දකිනවා. ඒ ඒ දකින්නෙත් නිකන් විසිරිච්ච මනසකින් නෙමෙයි සෑහෙන තියුණු ඒකාග්‍ර වෙච්ච මනසකින් තමයි දැන් දකින්නේ. ඒක බොහොම ප්‍රබලව හිතට කාවදිනවා. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් පොතක් පතක් බලද්දී අර වගේ ඒකාග්‍රතාවයක් බොහෝ විට නැහැ. දැන් මෙතෙන්දි මේපත් වෙන ඒකාග්‍රතාවය ඇත්තටම දැන් උණුසුමක් දැනෙනවා. නමුත් ශරීරයේ කොතනද කියලා අපිට පණවන්න බෑ. ඒ කියන්නේ අපි ශරීරයේ කොතනද මොන හැඩයද කියලා එහෙම පණවන්නේ අපි හැමතිස්සම අපි හදාගත්ත භාෂාවක් හරහා, සංකල්ප හරහා. නමුත් දැන් මේ ඇතිවීම නැතිවීම දෙක දකිනකොට අපි මේ ධාතුන්ගේ ලක්ෂණ දකිනකොට ඇත්තටම හොඳම කියන්නේ බොහොම තීව්‍ර මට්ටමේ විපස්සනාවක් වෙනකොට කිසිම තැනක් ගැන හැඟීමක් නැහැ. නමුත් යම් වෙනස් වීමක් තියෙනවා. උණුසුම් සිසිල් ගති වශයෙන් වෙනස් වෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තද ගතියක්, බුරුල් ගතියක් වශයෙන් වෙනස් වෙනවා වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම දිහා බොහොම උපේක්ෂාවෙන් අපි මේ බලාගෙන ඉන්නවා. බොහොම තීක්ෂණව. එතෙන්ට යොමු කරගත්ත ඒකාග්‍රභාවයක් ඇතිව අපි බලාගෙන ඉන්නවා. ඉතින් එතකොට මේකෙදී මේ සිද්ධ වෙන විපරිණාමය, සිද්ධ වෙන වෙනස් වීම හොඳට හිතට කාවදිනවා. ඉතින් මේක නැවත නැවත දැකීම හරහා තමයි අපිට මේකේ තියෙන નિસારත්වය වැටහෙන්න ගන්නෙ. ඉතින් ඒක කාලයක් බලන්න ඕනේ. දැන් Tamanට තේරෙනවා නම් දැන් මේකේ මෙහෙම බලමින් ඉඳද්දී ඔන්න බොහොම ක්‍රමානුකූලව එක්තරා අන්දමක නිකන් බොඳ වෙලා යාමක් වගේ වෙනවා. නමුත් Tamanට නිින්ද ගිහිල්ලත් නැහැ. සතිය කැඩෙන්න මාකරි වෙන හේතුවක් උනේත් නැහැ. Taman හොඳ අවදියෙන් ඉන්නවා. දැන් අරමුණ නොපෙනී ගිහිල්ලා. බොහොම හිස් ස්වභාවයක් දැන්පත් වෙලා. එහෙමනම් ඒ හිස් බව තුල Tamanගේ සතිය පවත්වාට වරදක් නැහැ. Tamanට තේරුම් ගන්න තියෙන දැන් මේ හැම අරමුණක්ම හේතුන් නිසා හටගත්ත හැම අරමුණක්ම නැති වෙලා ගියා නම් පත් වෙන්නේ ඔය එක්තරා අන්දමක නිශ්චලත්වයකට. නමුත් නැවත නැවත අරමුණු එනවා. ඒ නිසා මේ නිශ්චලත්වය අපිට අත්දක ගන්න හැකියාවක් තිබුණේ නමුත් දැන් අපි හොඳට මේ මාර්ගයක ගමන් කළා ප්‍රතිපත්ති මාර්ගයේ ගමන් කළා මේ යනකොට ඔන්න අපිට ඒ කලින් නොදැනිච්ච දේවල් කලින් නොවැටහිච්ච දේවල් දැන් වැටහෙන්න ගන්නවා. ඉතින් මේ දේ බහුලීකృత කරන්න දැන් ඒතොර නිශ්චලත්වයකටත්පත් වෙනවා හිත බොහොම හිස්ව නිස්කලංකව තියෙනවා නැවතත් ඔන්න අරමුණුත් එනවා. ඒ දේ නැවතත් දැක ගන්නවා. නැවතත් නිශ්චල බවටපත් වෙනවා. ඉතින් මේ දේ වෙන්න අරින්න ඔය හරහා තමයි ඉතින් අපිට අවබෝධයක් ලැබෙන්නේ. අද ප්‍රශ්න කීයක් විතර තියෙනවද? 10ක් තියෙනවා. 6යි. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ නිස්සරණ වනේ භාවනා වැඩමුළුවකට පැමිණි තුන්වැනි වාරයයි. භාවනා పూర్ව කෘත්‍යයෙන් පසු ආනාපාන සතියට සිත යොමු කර විනාඩි 10ක් පමණ යන විට සිත හොඳින් එකඟ වන බව දැනේ. තවත් විනාඩි කිහිපයක් යන විට හුස්ම හොඳින් සංසිඳේ. එසේ පැයක් පැය එකමාරක් පමණ සිටිය හැක. අද උදේ පාරයන්ක භාවනාවේදී සිත හොඳින් සමාධිගත විය. මුලදී යම් යම් රූප ඇති වී නැති වී යනු පෙනුනි. පසුව එම රූප මතුවීම නතර වී ඊටාම නිශ්චල පසුබිමක් අත්විඳින්නට හැකි විය. එසේ පැයක් පමණ සිටින්නට හැකි විය. ඒ අතරට ඇතැම් විට සිතුවිලි මතුවද ඒවා නොතකා හැරියෙමි. මේ தત્ත්වය පහදා දෙන ලෙස ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. දැන් අපි සාමාන්‍යයෙන් දැන් භාවනාවක් වඩනකොට ඇත්තටම සිද්ධ වෙන දේ ගැන පොඩි වැටහීමක් ගත්තොත් දැන් අපි ගෙවල් දොරවල් වල ඉන්නකොට අපිට තියෙන හැමතිස්සෙම මේ ඇහැ කන නාස ඒ ඉන්ද්‍රයන්ගෙන් අරමුණු ප්‍රබලව ගන්නවා ඕලාරිකව ගන්නවා දැන් අපි ඒවා පුළුවන් තරම් වළක්වලා අඩපණ කළා. ඒ කාම සංඥා වලින් හිත පුළුවන් තරම් නැත්නම් කාම කාමයන් එක්ක ඉන්න ස්වභාවය වළක්වලා තියෙනකොට ගන්න දැන් ඒවා සංඥා මට්ටමින් එන්න ගන්නවා. දැන් අපි S2 පියාගෙන හිටියට නමුත් අපිට පරණ මතකයන් වශයෙන් රූප යම් යම් දේවල් පෙනෙන්න පුළුවන්. රූප සංඥා මට්ටමක් එන්න ඉඩ තියෙනවා. ඒක හැබැයි ඒ එන්නේ අර හිත ක්‍රමානුකූලව ටිකක් හැදීගෙන එනකොට එහෙම නැත්නම් හිත එකඟ වෙගෙන එනකොට තමයි එන්නේ. ඉතින් දැන් අපි ඔය සංඥා ඔස්සේ ගියොත් එතන අපි මුලා වෙනවා. ඒ නිසා කිසිසේත්ම Tamanට පෙනෙන විවිධාකාර රූප, විවිධාකාර දර්ශන ඒ ඔස්සේ යන්න එපා. ඒ වගේම Tamanට කලින් නොඇසිච්ච ශබ්ද පවා ඇතම් බොහොම විරලයි. ඒවා වුණත් දැනෙන්න පුළුවන්. ඇතම් ගඳ සුවඳ දැනෙන්න පුළුවන්. නමුත් මේ කිසිම දෙයක් ඔය මට්ටමේදී ඒ කියන්නේ මේ ගණන් ගත යුතු දේවල් නෙමෙයි. සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු දේවල්, මගහැරිය යුතු දේවල්. ඒ නිසා ඒ ඔස්සේ යන්නේ නැතුව තමන් මූල කර්මස්ථානයේ ඇසුරු කරනවා නම් එතන තියෙන්නේ බොහොම ඍජු දැනීමක්. ඍජු සරල දැනීමක් එතන තියෙන්නේ. ඒක තනිකර මේ කායानुපස්සනාව මුල් කරගෙන යනකොට ඒක කයට දැනෙනවා. එතන නැහැ මුලා කරන ස්වභාවයක්. දැන් අපි හිතෙට පේන දේවල්, හිතින් පෙන්නන දේවල් බොහෝ සෙයින් අපිව මුලා කරනවා. ඒ වගේමයි අපේ තිබිච්ච අර පරණ ගතිසිරිත් එහෙම නැත්නම් අපේ තියෙන තණ්හා මාන දික්ටි වලින් හදාගත දේවල් තමයි හැමතිස්සම හිත පෙන්වන්නේ. ඉතින් අපි ඒවට රුකුල් දුන්නා වෙනවා මේ භවනා කරද්දී ඒවා දිහා බැලුවොත්. ඒවා ඔස්සේ ගියොත්. දැන් අපි කරන්න තියෙන්නේ හැම එන හැම දෙයක්ම ඒවා සම්පූර්ණයෙන්ම බැහැර කරලා ඒවා එකක්වත් මම නෙමෙයි, එකක්වත් මගේ නෙමෙයි කියලා බැහැර කළා තමන්ට දැනෙන මේ ඍජුව දැනෙන මේ ආනාපාන සතිය නැත්නම් පිම්බීම හැකිරීමේ මොකක් හරි වේවා තමන්ට දැනට ඉන්න දැනෙන කර්මස්ථානයේ ඉන්නයි තියෙන්නේ. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ටික කලක සිට ආනාපාන සති භාවනාව කරන්නෙමි. පරයන්ක භාවනාවේදී මුලදීම ආස්වාස ප්‍රාස්වාසය සියුම්ව දැනේ. එය ක්‍රමෙන් තවත් සියුම් වී නොදැනී යයි. ලැබෙන විවේකයට සිත යොමු කළ විට කයේ සිසිල් බව දැනී එය සියුම් වී නොදැනී යන බවද වේදනාවල් දැනී සියුම් වී නොදැනී යන බවද දැනේ. කයේ චංචල බව දැනී නොදැනී යන බවද ආස්වාස ප්‍රස්වාසයේද දැනී ඊතා සියුම්ව දැනේ. ටික වේලාවක් යන විට කිසිවක් නොදැනෙන තත්වයකට නින්දකටපත් වූවා මෙන් දැනේ. නැවත කයේ සිසිල් බව, චංචල බව ආදිය සියුම්ව දැනෙන්නට පටන් ගනී. මෙම ක්‍රියාවන් මාරුවෙන් මාරුවට කිහිපවරක් එක් පර්යංකයකදී සිදුවේ. කිසිවක් නොදැනෙන සියුම් තත්වය සමහර විට විනාඩි කිහිපයක් වේ. සමහර විට කොපමණ වේලාවක් සිටියේදයි නොදනිමි. ප්‍රශ්නය. එදිනෙදා කටයුතු කරන විට මෙම සියුම් තත්වයට පත්වීමට ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. කොච්චර ඉතර කාලයක් මේ භවනා කරපු කෙනෙක්ද දන්නේ මට පොඩ්ඩක් විස්තර ආ මේ මෑන් හරි හොඳයි දරුවන් සන්න. මෑණියෝ මේ தත්ත්වය දැන් සෑහෙන කාලයක් අත්දකින්නවනේ නේද? හොඳයි. දැන් ඒ කියන්නේ දැන් තමන් පරීක්ෂා කරලා බැලුවද මේ මට්ටමට ඇවිදිනකොටත් එන්න පුළුවන්ද? දැන් මේ ටිකක් නිශ්චලත්වයට එන්න පුළුවන්ද? නිශ්චලත්වයේ කිනට වඩා අපි හිස් බවකට ඇවිදිනකොට ස්වාමීන් වහන්සේ අන්තිම වෙනකොට මොකුත් පේන්නේ නැති වගේ ගතියක් යනවා. ආ ඒ කියන්නේ ඇවිත් يعني සක්මන් භාවනාවේ මුලදී හොඳට අවධානය තියෙනවා. ටිකක් දුර යනකොට නියං ටිකක් වෙලාවක් කරනෝනේ නියං S2 පියවිගෙන වගේ එනවාද? එහෙමද වෙන්නේ? ඒ ස්වාමීන් වහන්සේ. එදත් ඔහෙම දෙයක් කිව්වනේ. හොඳයි. එතකොට ඒ කියන්නේ දැන් ඇවිදින එක රළු වැඩි. එතෙන්දී අදත් මං කිව්වේ ඒ වෙලාවේදී පරයන්කට යන්නයි තියෙන්නේ. මේ එහෙම කළාද? කරා ස්වාමීන් එතකොට මොකද තත්ත්වය? එතකොට ආස්වාස ප්‍රස්වාස හොඳටම සිවුම් වෙලා තමයි පේන්නේ සමහර දැනෙන්නේ නැහැ වගේ. ඔව්. එතකොට ඒ කියන්නේ ආස්වාස ප්‍රසආසයට යොමු වෙන්න එපා. එතෙන්දී බලන්න දැන් Tamanට ඔය කියන්නේ හිතේ එක්තරාන්දමක හිස් බවක් දැනিলা තියෙනවා නම් එතෙන්ට තමයි ඍජුව යන්න තියෙන්නේ. ආයේ මේ අරමුණක් අල්ලන්න යන්න එපා. අතනින් අර හදලා දෙන්නේ බොහොම හොඳ විවේකත් බවක් හදලා දෙන්නේ. දැන් අපි Taman සක්මනේ යෙදෙනකොට සක්මනේ හොඳට සතිය තියුණු වෙනවා. සතිය තියුණු වීම හරහා ලසන්ට නැවතත් අර හිස් ස්වභාවයට එක්කගෙන යනවා. ඒ එකගෙන යන පෙර නිමිත්තක් වගේ තමයි අර එන්නේ. ඇහෙන් ගන්න රූප ටික දැන් සම්පූර්ණයෙන්ම මගේ හැරෙනවා. ඇහැ ඇහැ එක අතකින් නිරුද්ධ වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ නිරුද්ධ වෙනවා කියන්නේ දැන් ඇහැ වැහෙනවනේ ඇත්තටම. කියන්නේ සම්පූර්ණයෙන්ම ඇහැ ක්‍රියාවිරහිත වෙනවා කියලා හිතා ගන්න පුළුවන්. ඒ පේන්නේ නැතුව වගේ යනවා ඉස්සරහා නිකන් අඳුරුයි වගේ. අඳුරු වෙනවා යන අනිවාර්යෙන්. එතකොට සුදුසු නැහැ සක්මන් කරන්න. එතකොට හිමීට වාඩි වෙන්න තියෙන්නේ. වාඩිලා දැන් ආයිමත් මේ කියන්නේ ආස්වාස ප්‍රසආසයට හිත දාන්න ඕනේ නැහැ. එතකොට අපි අරමුණක් හඳුන්ලා දුන්න වෙනවා. එතකොට අරමුණු හඳුන්ලා දෙන්නේ නැතුව දැන් Tamanට තියෙනවනේ අර ලැබිච්ච නිකන් හිස් බවක් අඳුරක් වගේ තියෙනවනේ. එතන තමයි හිත පවත්තන්න තියෙන්නේ. ඔය විපස්සනාවේ එන ප්‍රදේශයක් තමයි ඔය යන්නේ. ඉතින් ඔතෙන්දී කියන්නේ මුකුත් නොකර ඉන්නකොට දන්නේම නැතුව එතෙන්ට යාවි. <laughs> ඒ කියන්නේ ඔය හරියදී මුකුත් කරන්න ගියොත් අපි මේ වැඩේ අවුල් කරගන්නවා. දැන් අපි නැවතත් අර චංචල අරමුණක් ආස්වාස් ප්‍රස්වාස අරමුණ දෙනවා කියන්නේ වැඩේ ආයේ අවුල් වෙනවා. එහෙම දෙන්න එපා. මේ එතෙන්ට ආවට පස්සේ ආයෙත් බොහොම නිස්කලංකව හිමීට ඇවිල්ලා වාඩුණා. එහෙම්ම එහෙම්ම හින්න. එහෙම ඉන්නකොට දැන් හිත හිත ස්වභාවයෙන්ම ආපු මාර්ගයේ හිමීට තව ගැඹුරකට ගෙනියනවා. හරි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ එදිනෙදා ජීවිතයේදී කොහොමද වැඩ කටයුතු වලදී? අ එතනදිත් බලන්න පුළුවන්ද කියලා මේ කියන්නේ හිත නිකන් අරමුණු වලින් තොරව පවත්වන්න පුළුවන්ද කියලා බලන්න. දැන් එදිනදා කටයුතු කරනකොටත් මේ අරමුණු අවශ්‍ය නැහැ. දැන් මේක හරි එකටින් හරි අමාරුයි මේක තර්කානුකූලව විස්තර කරන්න. දැන් ටිකක් දැන් දහමින් ගන්න වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මොකක්ද සූත්‍රේ නම බුදුරජාණන් වහන්සේ ගැන හොයන්න පවරනවා එක්තරා බමුණෙක් තමන්ගේ ගෝලයෙකුට. ස්වාමීන් වහන්සේට මතකද මේ සූත්‍රයේ නම? මේ දැන් මේ ගෝලයාට පැවරුවාම දැන් මේ ගෝලයා මාස 6ක් විතර තිස්සේ බුදුරජාණන් වහන්සේ යන යන තැන යනවා. ඉන්න ඉන්න තැන ඉන්නවා කන බොන විදිහ බලන විදිහ බලනවා. ඉතින් ඔය ඔක්කොම කළා දැන් බුදුරජාණන් වහන්සේ ගැන අර බමුණට report එකක් දෙනවා. report එකේ තියෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේ ගැනත් කියනවා මේ මේ බමුණු තරුණයා ශිෂ්‍යයා කියනවා බුදුරජාණන් වහන්සේට හොඳට රස තේරෙනවා. දැන් ආහාර වළඳනකොට මේ ආහාර හැම දෙයක් ගැනම හොඳට රස තේරෙනවා. හැබැයි රසයට ගිජු බවක් නැහැ. රසය ගැන චන්ද රාගයක් නැහැ. ඉතින් ඔය දැන් ඔය එක එක උදාහරණයක්. ඊළඟට ඔය දේම විස්තර කරනවා කොට්ටිත සූත්‍රය කියලා සූත්‍රයක් එනවා අංගුත්තර නිකායේ මට මතක විදිහට චතුක්ක නිපාතේ දැන් එතෙන්දී ඇත්තටම මේ අපි වෙනුවෙන් අහපු ප්‍රශ්නයක් වගේ දැන් මේ කවුද මහා කොට්ටිත මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගෙන් අහනවා මේ ප්‍රශ්නයක් මේ ඔය ආයතන සම්බන්ධයෙන් ඇහුවාම මේ සරියුත් මහරහතන් වහන්සේ කියන්නේ පස්සති පස්සති භගවා රූපං චන් පස්සති භගවා රූපං රූප ඔව්. පස්සති භගවා රූපං චන්දරාගං න න විජ්ජති ඔන්න වගේ හැම මේ ඒ කියන්නේ බුදුරජාන් වහන්සේගේ හැම ඉන්ද්‍රියක් සම්බන්ධයෙන්ම විස්තර කරනවා. ඒ කියන්නේ බුදුරජාන් මං සිංහල තේරුම කිව්වොත් බුදුරජාන් වහන්සේත් ඇහෙන් රූප දකිනවා. නමුත් ඒ රූප ග්‍රහණය කරන්නේ නැහැ. ඊළඟට බුදුරජාන් වහන්සේත් කණෙන් සද්ද අහනවා. නමුත් සද්ද ග්‍රහණය කරන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේටත් හොඳට මේ ගඳ සුවඳ දැනෙනවා. නමුත් ඒවට ඇලීමක් නැහැ, ග්‍රහණය කිරීමක් නැහැ. ඒවට බැස ගැනීමක් නැහැ. ඊළඟට දිවට හොඳට මේ රසයන් දැනෙනවා. ඒ රසයන් ග්‍රහණය කිරීමක් නැහැ. ඒවට බැස ගැනීමක් නැහැ. ඒ වගේමයි කයටත් හොඳට ස්පර්ශයන් දැනෙනවා. ඒ කිසිම ස්පර්ශයකට බැහැ ගැනීමක් නැහැ. ඊළඟට හිතටත් සිතුවිලි එනවා. නමුත් ඒ සිතුවිල්ලක්වත් ග්‍රහණය කිරීමක් නැහැ. ඉතින් ඕක උපමාවකින් පෙන්නනවා ඔය මේ දැන් නෙළුම් කොලයක් උඩ වතුර තියෙනකොට දැන් අපි හිතන්නේ මේ නෙළුම් කොලේ තෙත් තෙත් වෙයි කියලානේ. නමුත් නෙළුම් පතක දැන් මේ සාමාන්‍ය සාමාන්‍ය ධර්මයේන උපමාවක්. නෙළුම් පතක වතුර තිබුණට කිසිසේත්ම තෙත් වීමක් නැහැ. පෙඟීමක් නැහැ. නමුත් මේ අතර ලොකු මේ මේ මේ මේ මේ පරතරයකුත් නැහැ. නෙළුම් කොළයේ උඩම තමයි මේ වතුර තියෙන්නේ. නමුත් නෙළුම් කොළයට මේ වතුරෙන් කිසිම හානියක් එහෙම නැත්නම් නෙළුම් වතුරෙන් වතුරෙන් තෙතමනයක් ඇතිවීමක් මේ කිසිම දෙයක් නැහැ. අන්න වගේ දැන් මේ යන මට්ටම්වලදී අපි රූප දකිනවා නමුත් රූප රූප වලින් හානියක් එහෙම නැත්නම් රූප වලින් කෙලෙස් ඇතිවීමක් රූප වලින් නිකන් අපිව අවුල් කරන ස්වභාවයක් නැහැ ඒ වෙනුවට රූප ඔහෙ තියෙනවා හිත තමන්ගේ පාඩුවේ gedette වෙලා ඉන්නවා ඔන්න ඒ තත්ත්වයක් තියෙන දැන් මෑනියෝ එහෙනම් දැන් අපි හිතමු ඇවිදිනවා තමන්ට දැනෙනවා මේ ඇවිදින ඒවා ඕනනම් බලලා හිත දාන්න පුළුවන් එතෙන්ට නමුත් ඒවා ගැන නැතුව බලන්න හිත නිස්කලංකව හිස්ව තියාගන්න පුළුවන්. ඊළඟට සද්දත් ඇහෙනවා. නමුත් ඒ ගැන ඒ ගැන මේ ගැටෙන්න යන්නෙත් නෑ, ඇලෙන්න යන්නෙත් නෑ. තමන් නිශ්ශබ්දව තමන්ගේ පාඩුවේ හිත තියනවා නිස්කලංකව. ඇතර මේ මේ උත්තරේ හුඟක් දෙනකොට මේ මේ මේ ප්‍රදේශය මේ ප්‍රදේශයේ ඉන්නවා දැන් මේ කියන්නේ මේ මේ හරියේ ඉන්නවා හුඟක් යෝගීන් අපි මීට දැන් මේ දවස් ටිකේම අපි කතා වුණා. ඒ හැමෝටම මේ උත්තරේ වළංගුයි. ඒ தත්ත්වයේ ඉන්න අය ඔක්කොම වගේ බලන්න Tamanට මේ මේ දේ කරන්න පුළුවන්ද කියලා. Tamanට රූප පෙනෙද්දී ඒවා ඒවයට දැඩිව බැහැගන්නේ නැහැ. ඊළඟට සද්ද ඇහෙද්දී ඒවට බැහැගන්නේ නැහැ. අර සාමාන්‍යයෙන් කියන්නේ නාබිනන්දති නාබිවදති නාජ්ජෝසාය තිත්ථති. ඒව ගැන අභිනන්දනයක් නැහැ. මේවා ගැන කියාපාන්නයක් නැහැ. මේවත් එක්ක වැඩි ඇලෙන්න යන්නේ නැහැ. ඒ වගේ මේවා අස්සට රිංග ගන්න යන්නෙත් නැහැ. ඒවා හැබැයි ඒ රූප නොපෙනෙන්නෙත් නැහැ. ඒකයි අර ඔය මට්ටමින් තමයි විස්තර කරන්න පුළුවන් භාෂාවෙන්. ඔව්. ඔය වගේ තත්ත්වයක් තියෙන. එහෙනම් හැමදෙස්සෙම බලන්න ඒ ඒ බඳු තත්ත්වයක් ඇති කරගන්න පුළුවන් කියලා. ඒ දැන් ඔයම හරියට එනවා කියන්නේ දැන් ටික ටික ඔයකට උත්සාහ කරන්න පුළුවන්. ඒ ස්වභාවය බහුලීකృత කරන්න. ඒ ස්වභාවය මේ තද කළා හිර කළා ගන්න එකක් නෙමෙයි. බොහොම හරි ස්වාභාවිකව බලන්න නිකන් හිත ගෙදෙට්ට අරගෙන තියාගෙන ඉන්න පුළුවන්ද? මේ භාවනා කරද්දිත් කලින් වගේ හුඟක් මේ මූල කර්මස්ථානයේම හිත තියාගෙන එහෙම මේ තදට රළු විදිහට මේක මේව තෙරපන්න යන්න එපා. බොහොම සැහැල්ලුවෙන් මේ කියන්නේ සැනසීමකින් සැහැල්ලුවකින් තමයි යන්න තියෙන්නේ. ඉබේට වැටෙහිගෙන යන්න ඉඩ හරිනවා. අන්න හරි. මේක බොහොම ස්වාභාවිකව වැඩෙන්න ඉඩ දෙන්න ඕනේ දැන්. ඒකයි අර දැන් ඔය බොජ්ජංග මට්ටම් විස්තර කරනකොට බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමින් සති සම්බොජ්ජංගම් භාවේති. තව අපිට මේ ගුණධම් වඩන්න තියෙනවා. ඒව වඩන්න තියෙන බොහොම නිස්කලංකව, බොහොම විවේකීව. අර ඉස්සර තරම් මේ දරදඬු විදිහට මේ වීරය දන්න එපා දැන්. දැඩිව වීරය දුවොත් මේ වැඩේ ගැසෙනවා. එහෙනම් දැන් යන්න තියෙන බොහොම මද පවනට තමයි දැන් යන්න තියෙන්නේ. උත්සාහ කළ බලන්න මේ මම හිතනවා මේ ඔය කියන්නේ ඒ ඒ දේවල් කියන්නේ දැන් ඔය අත්දැක දැන් අපිට මුලින්ම ඔය අත්දැකීම් එන්නේ පරයන්කේදී. එහෙම නැත්නම් සක්මනේදී. නමුත් එදිනෙදා කටයුතු කරන අතරදීත් ඔය දේ ගන්න පුළුවන් හැකියාව තියෙනවා ටික ටික ඕක වර්ධනය කරනකොට. හොඳයි. හරි ස්වාමීනි. සිරුවන් සර්. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නට ගමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම වසර 5ක පමණ කාලයක සිට ආස්වාද ප්‍රාස්වාස භාවනාව පුරුදු කෙලිමි. ආස්වාස ප්‍රාස්වාස සියුම් වී නොදැනී ගිය පසු කම්පන චංචල ආදී අවස්ථා නිරීක්ෂණය කෙලෙමි. ඉන්පසු සිතිවිලි ඇතිවීම නැතිවීම නිරීක්ෂණය කෙලෙමි. පසුව වරින් වර සමාධියද සිතුවිලිද පවතින ස්වභාවය දුටුවෙමි. සතිය හා සමාධිය හොඳින් පවතී. අද දින පර්යංක දෙක තුනකදී සිතුවිලි නැති ගැඹුරු සමාධියකපත් විය. එම අවස්ථාවේදී කිසිම දෙයක් නොදැනේ. හොඳින් සක්මන් කර වාඩි වූ විටම ක්‍රමයෙන් එම ගැඹුරටපත් වීම සිදුවේ. සක්මන් නොකර වාඩි වී ඉරියව්වට සිත යොමු කළද විනාඩි 10ක් පමණ ගත වී සිත කිඳා බැසීම සිදුවේ. ඉදිරි අවස්ථාව ගැන පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඒ කාගේද කියලා කියන්න පුළුවන්ද? මේ මේ தත්ත්වය දැන් සෑහෙන කාලයක් අත්දකින්නවද? එහෙමයි සන්නහස. ඒ අර මේ සිතවිලි ඇතිවීමයි නැතිවීමයි සමාධිය ඇතිවීමයි නැතිවීමයි දැන් මාස 3ක විතර වගේ ඉඳන් තමයි තිබුණේ. ඔව්. එකෙන් අර ගැඹුරුම தත්යකට අද තමයිපත් උනේ පස්සේ. ඔව්. ඒ කියන්නේ සිතුවිලි දිහා බලන් ඉන්නකොට තෝක ගියේ උනේ නැත්තම් නිකම්ම ඉඳගත්ත ගමම ගැඹුරකටම යන්න ගත්තා. එහෙමයි. ඔව්. මේ කියන්නේ දැන් සෑහෙන කාලයක ඉඳන් භාවනා වඩනවනේ නේද? ඔව්. මීට කලින් මට මතකයි කතා කළා. භාවනා ස්ථාන වලට ඇවිල්ලා තියෙනවනේ නේද? හොඳයි. අර දැන් ඉස්සෙල්ලා කිව්වා වගේ බලන්න මේ Tamanටත් අනිකුත් ඉරියව්වලදීත් මේ தත්ත්වය ගන්න පුළුවන්ද කියලා. අර එහෙම උත්සාහ කළා තියෙනවද? එහෙම සක්මනීති බැලුවා එහෙම පුළුවන් සක්. පුළුවන්. එහෙම. දැන් අනිත් දැන් වෙන කටයුත්තක් කරද්දී උනත් බලන්න Tamanට හිත අරමුණු වලින් තොරව ඉන්න පුළුවන්ද කියලා. ඇත්තටම අපිට වෙන්නේ මෙහෙම දෙයක්. දැන් අපි ඉඳගෙන කරන භාවනාවක් සක්මනේදී කරන මේ භාවනාව ටිකක් අපිට නිකන් કૃතිම ස්වභාවයක් නේ තියෙන්නේ. අපි දැන් එදිනදා ජීවිතයත් එක්ක බැලුවාම දැන් අපි පැයක් ඔන්න භාවනා කරනවා. පැයක් ඔන්න ඉඳගෙන කරනවා, පැයක් ඔන්න සක්මනින් කරනවා. ඔය විදිහ බවක් තියෙන්නේ. දැන් ඔය කරන දේ ටික ටික අපේ ජීවිතෙත් එක්ක එකතු එකතු වෙන්න ඕනේ. ජීවිතේ නිකන් බද්ධ වෙන්න ඕනේ. සාමාන්‍ය එදිනදා දෙයක් බවට සාමාන්‍ය දෙයක් බවට පත් වෙන්න ඕනේ. දැන් අපි සතිය පුරුදු කරද්දිත් එහෙමනේ වෙන්නේ. අපි දැන් සතිය පුරුදු කරද්දී මුලින් කිසිම සතියක් නැහැ. අපි වෙන ලෝකවල ඉන්නේ. දැන් අපි ඔන්න සතිය හඳුන්ලා දෙනවා. ඔන්න මේ පියවරක් ගන්න ඔන්න සතිමත් වෙන්න බලනවා. එතකොට අපිට තේරෙනවා මේ අපි සතිමත්ව ඉන්න වෙලාව බොහොම සුළු වෙලාවක්. භවනා කරන වෙලාවෙත් ඔන්න උත්සාහ කළා උත්සාහ කළා තියෙන විනාඩි කිහිපයක් තමයි සතිමත් ඉන්නේ. දවසේ ඉතිරි මුළු කාලෙම අසතිමත්. නමුත් ඔක භවනාවක් වශයෙන් දිනු කරන්න දිනු කරන්න අර සතියෙන් ඉන්න කාල පරතරේ වැඩි වෙනවා. අපි තුමු පැයක් ඔන්න සතියෙන් ඉන්න පුළුවන්. පැය දෙකක් සතියෙන් ඉන්න පුළුවන්. සෑහෙන්න ඔන්න සතියෙන් ඉන්න පුළුවන්. අර අපි මේ අවදියෙන් ගත කරන වෙලාව. ඒ කියන්නේ අපි අපි තුමු උදේ 4ට නැගිට්ටා කියලා. එතන ඉඳන් අපි රාත්‍රියේ 10ට නම් නිින්ද යන්නේ. මේ අවදියෙන් ඉන්න මුළු කාලපරාසයේම සතිමත්ව ඉන්න කාලය. එළඹ සිට සිහියෙන් ඉන්න කාලය ඔන්න ටික ටික ටික ටික වැඩි වෙන්න ගන්නවා. සතියෙන් දැන් අර ප්‍රදේශය නිකන් ආක්‍රමණය කරා වගේ අන්තිමට සතියෙන් ඉන්න කාලය වැඩි වෙනවා. මුලින් සතියෙන් හිටපු කාලය අඩුයි, අසතියෙන් හිටිය කාලය වැඩි. දැන් සතිය දිනු කරන්න දිනු කරන්න සතියෙන් ඉන්න කාලය වැඩි අසතියෙන් ඉන්න කාලය අඩුයි. එතකොට Tamanට තේරෙනවා Taman කොහෙද අසතියෙන් හිටියේ. එහෙමයි. තේරෙනවනේ? මේ කියන මේ මොකද්ද මේ? තර්කේ තේරෙනව නේද? ඒ වගේ දැන් මෙතෙන්දී Taman ඔන්න Tamanට මේ සක්මන් භාවනාවේදී ඉඳගෙන කරන භාවනාවේදී තමයි දැන් මේ අරමුණු වලින් තොර බවක් නිකන් විවේක ස්වභාවයක් හම්බ වුනේ. ඒක දැන් වර්ධනය වෙන්න ඕනේ. ඒක දැන් ටික ටික ටික ටික පැතිරෙන්න ගන්න ඕනේ. ඒකයි අර ඒක නිකන් සාමාන්‍ය ස්වාභාවික දෙයක් මට්ටමට එන්න ඕනේ. ඒක ඒ නිසා ඒවා බලන්න උත්සාහ කරලා සක්මන් කරද්දිත් ඕනේ නම් මේ දැනෙන දේවල් වලට හිත දාන්න පුළුවන්. හැබැයි පුළුවන් ද බලන්න දැන් එහෙම හිත ඒ අරමුණු ග්‍රහණය කිරීමකට ලක් කරන්නේ නැතුව අරමුණු ග්‍රහණය කරන්න යන්නේ නැතුව පුළුවන් ද කියලා බලන්න අරමුණු වලින් තොරව පවත්තන්න. එහෙමයි. මං හිතනවා ඔය උත්සාහ කරලා බැලුවොත් ඔය මේ තේරෙයි කියලා. එහෙම. දවසේ වැඩි කාලයක් සතියෙන් තමයි වැඩ කරන්නේ සන්නාස. හොඳයි. ඔව්. ඇත්තටම ඕක කියන්නේ සතියෙන් ඕක ලස්සන්ට ඔතෙන්ට ගෙනියනවා. මේ ස්වාභාවිකවම ඕක වෙන්න ඉඩ තියෙනවා. පන්නමට ඉතින් තමන් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න පුළුවන් මේක මේ ඇත්තටම වෙනවද කියලා. එහෙමයි. හොඳයි. දෙරන්ස්. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා වසර 3ක පමණ සිට භාවනාවට යොමු වූ අයෙකි. මූල කර්මස්ථානයේ ලෙස පිම්බීම හැකිලීමට සිත යොමු කර එය සියුම් වූ පසු නැති වී ගියේය. එවිට සිත අරමුණක් නොමැතිව පාවෙමින් පවතිනට පටන්ගත් පසු ඔබ වහන්සේගේ උපදෙස් පරිදි ගැටෙන තැන් බැලීමට පටන් ගතිමි. පොළොවේ ගැටෙන තැන ලෙස දකුණු කකුලේ මාපටඟිල්ලට හිත යොමු කර බලා සිටියෙමි. එවිට එම ස්ථානයේ උණුසුම් බව හා සුමට බව විඳිමින්ද ඉන්පසු ඇති වූ හිරිය හා වේදනා බර ගතිය විඳවමින්ද ඉවසීමෙන් ඒ දෙසම බලා සිටියෙමි. එවිට ඊතා සෙමෙන් එම දැනීම් අඩු වී නැති වී සංසිඳී හිත එක්තැන් වී අරමුණක් නැති අවස්ථාවකට හිතපත් විය. එවිට ඇති වූ ඒකාග්‍රතාවය හා මුලින් ඇති වූ ඒකාග්‍රතාව අතර වෙනස්කම්ද දැකගත හැකි විය. මුලින් ඒකාග්‍රතාවය අඩු අවස්ථාවේ මාගේ සිත ඊතා නිදහසේ සැහැල්ලු පියාඹන කුරුල්ලකු මෙන් විය. කිසිම බර ගතියක් නොවිය. පසුව ඒකාග්‍රතාවය ඇතිවීමට වැඩි කාලයක් ගත විය. මුලින් තරම් සැහැල්ලු නිදහසේ නිදහස් බවක් නැති වුවත් වැඩි කාලයක් ඒකාග්‍රතාව පැවැත්වීමට හැකි විය. පැයක් පමණ. මාගේ මෙසේ ඒකාග්‍රතාවය ඇතිවන්නේ උදේ කාලයේ භාවනා කරන විටදීය. හවස් කාලයේදී සිත මූල කර්මස්ථානයට යොමු කළද තුනී වී සියුම් වීමට ගතවන කාලය වැඩි බව පෙනේ. එසේ වන්නේ ඇයිද යන්න මට නොතේරේ. පහදා දෙනමෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. භාවනාවේ දියුණුවක් ඇද්ද යන්න පහදා දෙනමෙන් ඉල්ලමි. තවද නින්දට යන විටදී ඊතා පහසුවෙන් පිම්බීම හැකිලිම දැනේ. සියුම් වී නැති වී යාමද දැනි ටික වේලාවක් පවතී. එසේ තිබී සුවනින්දක් ලැබී සක්මන් භාවනාව. සක්මන් භාවනාවේදී දකුණ වම ලෙස පාදය බිම පතිත වන ආකාරයත් පොළවේ තද ගතිය, උණුසුම් ගතිය අත්විඳිමින් ගමන් කෙලෙමි. පැය කාලක් පමණ යන විට වාර 30ක් පමණ හිත ඒ දෙසම තබා ගත හැකියි. තවත් දුරට එසේ තිබීම කිරීමේදී පොළවේ තද ගොරෝසු උණුසුම් ගති නොදැනී යන අතර යනවා නොව ඉබේ යැවෙනවා. වමට දකුණට පැද්දෙනවා ලෙස දැනේ. භාවනාව දියුණු දියුණුව ඇද්ද යන්න පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔව් ඇත්තටම මේ වැඩේ හොඳට කෙරලා තියෙනවා. ඒ කියන්නේ කොහොමත් සක්මන් භාවනාවේදී එහෙම નિરાයාසයෙන් සක්මන වෙනවා කියන්නේ අන්න Tamanට ගන්නට ඒ අදාළ සමබරතාවයක් ඇවිල්ලා. අපි එතෙක් කරන්නේ ටිකක් මෙහෙවල කරන භාවනාවක්. නමුත් ටික ටික ඕක ප්‍රගුණ කරනකොට නිකන් කය එයාට උමනා, ඒ කියන්නේ නැත්නම් එයාට පවත්වන්න පුළුවන් සාමාන්‍ය වේගයකින් පවතිනවා. අපිට බරක් නැහැ. සැහැල්ලුවක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ එතකොට අපිට කය වෙහෙසවලා සක්මන් කරවන්න උමනාවක් නැහැ. කය යාම ඔහේ සක්මන් කරනවා අපි අපි මේ බොහොම මධ්‍යස්ත වේ දිහා බලාගෙන ඉන්නවා. දැන් ආනාපාන සතියෙදිත් මතන්නේ පිම්බෙම හැකිලිම සඳහන් කළේ පිම්බෙම හැකිලිම නේද? ඔව්. දැන් ඒකෙදිත් ඔය දෙයමයි වෙන්නේ. දැන් Taman නින්දර යනකොට ඔය දේ බලාගෙන හිටියට කිසි වරදක් නැහැ. ඒ කියන්නේ එතකොටත් ඉතින් භවනා කමටහනකනේ ඉන්නේ. ඒක කිසි වරදක් නැහැ. මේ දේ අර කයට හිත දාලා ඉන්න එක ප්‍රගුණ කරන්න. වෙන දැන් අපි හිත හිත ඉන්නවා කියන එක මේකට බාධායි. දැන් හුඟක් වෙලාවට අපි සමහර ලාවට අපි විවිධාකාර දේවල් හිත හිත ඉන්නවනේ. ඒ කියන්නේ දැන් මම මේ කියන්නේ අපිට ඇත්ත වශයෙන්ම හිත යුතු දේවල් හිතන්න වෙනවා. ඒක ඒක ගැන නෙමෙයි. නමුත් හිත අනවශ්‍ය විදිහට සිතුවිලි වල පැටලිලා ඉන්න ස්වභාවය සිහින ලෝකවල ඉන්න ස්වභාවය ටිකක් අඩු වෙන්න ඕනේ. ඒක ක්‍රමානුකූලව අඩු කරගන්න හැමතිස්සෙම සතිය පුරුදු කරන්න. තමන්ගේ ඉරියව්වේ හිත පවත්වන්න පුරුදු කරන්න. ඊළඟට පිම්බීම හැකිරියෝ ඒ ඒ අරමුණක් වශයෙන් අවශ්‍ය වෙලාවට ඒ අරමුණ ඉදිරිපත් කරගන්න. ඉතින් මේ හරහා අපිට හැමතිස්සෙම මේ කයත් එක්ක ඉන්න පුළුවන් හැකියාව එනවා. හොඳයි. ස්වාමීන් වහන්සේ අවසාන ප්‍රශ්නය. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව මට පිම්බීම හැකිලිම නිරීක්ෂණය කෙලෙමි. උදරයට සිත යොමු කිරීමේදී පිම්බෙන විට ගොරෝසු බවක් දැනුණ අතර එය පහළ සිට ඉහළට ඇදෙන අයුරු හා කෝණාකාරව ඉහළට ඇදෙන අයුරු අද්දුටු වෙමි. ඇකිලීමේ ක්‍රියාව සැහැල්ලු ලෙස පහළට ගලාගෙන ගියේ බැස යන මුහුදු රළ මෙනි. මෙසේ උදරයේ සිත පිහිටුවාගෙන විනාඩි 25ක් පමණ ගිය විට පිම්බීම හැකිලීම දැනුනේ යාන්තමටය. මෙම වෙනස සිදු වූයේ ඊතා හැමිනි. ගොරෝසු බව සියුම් බවකට යන බව දැනුනි. මෙසේ සිදු වෙමින් විනාඩි 30ක් පමණ වන විට අරමුණ නොදැනී නොපෙනී ගියේය. හුස්ම ඊතා ලාවට දැනුනි. ඔබ වහන්සේගේ උපදේශ පරිදි ඒ දෙස චේතනා විරහිතව ඒ දෙස බලා සිටීමි. අද උදේ අලුයම පහට වාඩි වී දාණයට gediye නාදවන තුරු මෙසේ සිටීමි. භාවනාව වඩා වර්ධනය කර ගැනීමට උපදෙස් පතමි. සක්මන් භාවනාව ආරම්භයේදී විනාඩි දෙකක් පමණ සිටගෙන ඒ බව මෙනෙහි කරමි. මුලදී ඔසවනවා, තබනවා යයි මෙනෙහි කළත් දැන් එසේ කිරීම අවශ්‍ය නැත. සක්මන ඉබේම කෙරෙයි. හරියට රොබෝ යන්ත්‍රයක් මෙනි. හතර වාරයේ සිතුවිලි එන්නේ කීප වරක් පමණි. එවිට මම දැන් මෙතන වශයෙන් සිතා නැවත ගමනේ යෙදෙමි. පැයක් පමණ මෙසේ සක්මන් කළ හැකි. පැය අවසන් වන විට සමහර විට පතුල් ඇතිල්ලෙමින් යයි. කය පැද්දෙන්නාසේ දැනේ. උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඇත්තරම මේ මුකුත් අලුතෙන් උපසසස් දෙන්න ඕනේ නැහැ. වැඩේ හොඳටම කරලා තියෙනවා. මේ කරගෙන ගිය විදිහටම කරන්නයි තියෙන්නේ. ආයි මුකුත් වෙනසක් අවශ්‍ය නැහැ. ඔය හොඳට ලස්සන්ට මේ ස්වාභාවිකවම මේ භවනාව වැඩෙනවා. නිසා ඒ ගැන මුකුත් සැකයක් ඇති කරගන්න එපා. තව ප්‍රගුණ කරන්නයි තියෙන්නේ. හොඳයි. ලිඛිත ප්‍රශ්න අවසానයි. අපිට අද නම් විනාඩි 45න් 45නොත් නෙවෙයි. පැය 5න් වගේ ඔක්කොම ඉවරලා තිනවා. ඉතින් කාට හරි යමක් සාකච්ඡා කරන්න තියෙනවා නම් යම් ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අවසරයි සන්නහස මේ නොදන්න නිසා අහන්නේ. ඔව්. මේ ඔබ හන්සලාට ගිලම්පසෙන් පූජා කරනකොට පැත්තක කොයි පැත්තක වගේ ඉඳන්ද පුතේ? පැත්තේ නෙමෙයි මේක තියෙන්නේ. අත්පසට එන්න ඕනේ. කොයි පැත්තෙන් හරි නෑ කොයි පැත්තෙන් හරි කමන්නේ මේ කියන්නේ අත්පස කියලා කියන්නේ මේ රියන් එකමාරක් නෙමෙයි දෙකමාරක්. මේ රියනක් කියලා කියන්නේ මේ මේක මේන් දෙකමාරක් පරාසයක් ඇතුළට ළඟට එන්න ඕනේ. ගාක් ඈතින් ඉඳලා මෙහෙම දුන්නට මේ එක විනයට ගැලපෙන්නේ නැහැ. හැමතිස්සෙම අපි භික්ෂුන් වහන්සේ නමකට උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට යමක් පූජා කරනකොට උන්වහන්සේගේ ආසන්නයට එන්න වෙනවා. කියන්නේ ආසන්නයට එනවා කියන එකෙන් අදහස් කරන්නේ මේ ළඟටම ඇවිල්ලා මේ <laughs> ඇතිල්ලෙන්න එනවා කියලා. එහෙම නෙමෙයි. අර මේ උන්වහන්සේට පහසුවෙන් ගන්න පුළුවන් මට්ටමකට එන්න වෙනවා. ගාක් ඈතින් ඉඳලා පිළිගත් මේ මේවා කරාට අර මේ දේ සම්පූර්ණ වෙන්නේ නැහැ. එහෙමයි. ඔව්. තව ප්‍රශ්නයක් තියෙනවා. අවසරයි. පොඩ්ඩක් ඉන්න. එහෙමයි. දන්නේ නැහැ. එහෙමයි. ඔව්. එහෙමයි. එහෙමයි. අපිට මේ අත්පසින්. ඔව්. <laughs> ඒක තමයි. එහෙමයි. සාමික තැනකට යම තියෙන්න ඕනේ. එහෙමයි සානස්. වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ පිළිගැනීම දැන් සාමාන්‍යයෙන් දැන් විනයදී මේවා කියලා තියෙන්නේ මේ පිළිගත්ත දෙයක් විතරයි භික්ෂුන් වහන්සේලාට වළඳන්න පුළුවන්. පිළිගන්නේ නැතුව මේ වළඳන්න බෑ. ඉතින් පිළිගැන්වීමක් කරන්න ඕනේ. දැන් ඕකනේ අර මේ අර ලස්සන කතාවක් එන්නේ අර මේ අම්බ කාධික තිස්ස කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ. එතෙන්දී අර උන්වහන්සේ ඒ අඹ Tamanට පිළිගන්නන්න කෙනෙක් හිටියේ නැති හින්දා Tamanට ක්ලාන්ත වෙලත් වනදලා නැහැ. නමුත් යන්තම් ඔන්න වෙන ළඟින් ගිය මගියෙක් දැකලා ඉතින් උන්වහන්සේට ඒක පිළිඅරගෙන පිළිගන්නලා තිනවා. ඉතින් කොහොම හරි මේ අර කියන්නේ පිළිගැන්වීමක් කරන්න අවශ්‍යයි සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේලාට. ඔව්. සන්නස ඔබ වහන්සේලාගේ මේ වත පිරිත්තක් තියනා නේද? සවස් කාලේ. ඔව්. ඒ කියන්නේ වත පිරිත කියන්නේ ඒ කියන්නේ බුද්ධ වන්දනාව තියෙනවා. හයට සාමාන්‍ය බුද්ධ වන්දනාවක් කරනවා. ඒක ගැනද සඳහන් කරන්නේ? එහෙමයි. ඔව්. ඒ වෙලාවට විශේෂ පිරිත් මොන හරි එහෙම දේශනා. එහෙම විශේෂ පිරිත් කියලා මේ මේ ළඟදීත් කමෑණි කෙනෙක් කොහොම හරි මේ එයාට හම්බෙලා මේ එයාත් ඔහොම දෙයක් මේ තේරුම් ගන්න කියන්නේ තේරුම් ගන්න කියන්නේ එයාට මේ හහු වෙලා තියුණා පොඩි විශේෂත්වයකට දෙයක් තියෙනවා අර මේ මොකද්ද සත්බුදු පිරිත කියලා. ඒක පොඩ්ඩක් විශේෂයි කියලා මට හිතෙනවා. අර විපස්සිස්ස නමත්තු ඒ විදිහට චක්කුමන්තස්ස සිරීමතෝ ඒක එහෙම ගිහිල්ලා විපස්සී භගවා ඒ විදිහට යන සත් සත්බුදු වන්දනාවද කොහෙද? සත්බුදු වන්දනාවනේ සනස. එහෙමයි. සත්බුදු පිරිත. ඔව් ඒක එහෙම කියනවා. මට ඕනනම් පොතක් ලැබෙන්න සලස්වන්න පුළුවන්. ඒකද මෑණියන්ට උවමනා. එහෙමයි. ඔව්. මං හොයලා දෙන්නම්. එහෙමයි. ඔව්. තෙරස්සන්. හොඳයි. පිරිත් පොතේ ඇති ඇත්තනම. ඔව්. පිරිත් පොතේ කියන්නේ අර දැන් ඒ නෑ ආටානාටිය නෙමෙයි මේ කියන්නේ. නෑ. නෑ ආටානාටියේ තියෙනවා ඔය මේ ඒ කොටස තියෙනවා. ඔව් ඒ කොටස තියෙනවා. ඊට පස්සේ පොඩ්ඩක් අර තව එකක් එනවා මේ විපස්සී භගවා අරහං සම්මා සම්බුද්ධෝ අනන්ත අනන්ත අනන්ත ඥානෝ අනන්ත ගුණෝ අනන්ත පුඤ්ඤෝ අන්න ඒ විදිහට යන ඒක කොහෙද තියෙන්නේ කියලා මට හරියටම කියන්න දන්නේ නැහැ. ඒකත් හැබැයි මේ අපේ මේකේ තියෙනවා. <laughs> භවනා පොතක තියෙනවද? ආ. මේ මේන් ඒක? ආ ආ ඒක තමයි. ආරක්ෂක පිරිතක් විදිහට. අන්න හරි. ඔව්. ඒක සම්මාසිකුරුනේ. පිරිත් දෙන්නේ තමයි පිරිත් පොතේක නැතුව ඇති මං හිතන්නේ. ඔව් ඔව්. ආහා. මොකක් හරි වන්දනා පොතක ඒක මං හිතන්නේ ඔය يعني ඕවා මේ ඔය ඇත්තටම මාතර ශ්‍රී ඥානාරාම සායනහන්සේ තමයි ඕවා බොහොම කොහෙන් හරි හොයලා මේ ඕගොල්ලෝ වන්දනාව මේ සකස් කරද්දී යොදලා තියෙන්නේ. ඔව්. හොඳයි අද කට්ටියට ඇති වෙලා වගේ මට තේරෙන්නේ. ආ කෙනෙක් ඉන්නවා. හොඳයි තෙරුවන් සරණයි. අවසරයි ස්වාමින් වහන්ස මම දැන් වසර දෙකක් විතර මේ මීතිරිගල භාවනා මධ්‍යස්ථානයේ වැඩසටහන් වලට සම්බන්ධ වුණා. ඊට පෙර මම භාවනා කළාට මට නිවැරදිව ඒක යථාර්ථය අවබෝධ කරගෙන ඇත්තටම කරගන්න උනේ පුළුවන් උනේ මේ ස්ථානයේ ඔබ වහන්සේලාගේ ඒ කමඨහන් සුද්ධ කිරීම වලදී ඒවට සම්බන්ධ වෙලා. ඉතින් අපේ ආමුද්‍රෝනේ මම දැන් සක්මන් භාවනාව කරනවා පරියන්කයක් කරනවා මට සක්මන් භාවනාවේදී මම මම දැන් මෙතන කියන අරමුණ හිතට අරගෙන සක්මන ආරම්භ කරනවා මුලදී අර මම ඔසවනවා ගෙනියනවා තබනවා ඒ ආකාරයටයි මම සක්මන කළේ මට මේ වෙනකොට වම දකුණ වශයෙන් નિરાයාසයෙන්ම සක්මන කරගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මට දැන් උඩමළුවට ගියාම ඒ තීරුවේ මං හිතන්නේ යන කාල සීමාව ඒ පැයක් අපිට ඉතර ඉඳ තියෙනවා නම් මට මේ පැය 1 2 සම්පූර්ණයෙන්ම සක්මන කරගන්න පුළුවන්. මට කායික අපහසුතාවයක් එන්නේ නැහැ. කිසිම අපහසුතාවයක් නැහැ. සක්මනේ මම දැන් මේ වම දකුණ ආකාරයට යනකොට මට මගේ ශරීරය පිළිබඳ මතකේ නැතුව යන බව කියවෙනවා. කය හරි සැහැල්ලුයි. රූප, ශබ්ද මුලදී මට පෙනුණා මං ඒ සිතුවිලි දිහා බලමින්ම ඒවා ඒ අරමුණු දිගේ ගියේ නැහැ. දැන් මට ශබ්දයක් ඇසුණත් රූපයක් දැක්කත් මම මට ඒවා ගැන කිසිම හැඟීමක් ඇති වෙන්නේ නැහැ. හොඳයි. ඉන් ස්වාමීන් වහන්සේ මම දැන් සක්මන තමයි මට හුඟක් හොඳට කරන්නේ. ඇත්තටම කරගන්න පුළුවන් පැය දෙක තුනක් වුණත් මං ගෙදරදිත් ඒ ආකාරයටම කරනවා. හොඳයි. පරයන්කේදිත් ස්වාමීන් වහන්ස මම පළමුවෙන්ම පිම්බීම හැකිලිම බැලුවේ. දැන් මේ වෙනකොට නාසාග්‍රයත් බලනවා. මට මුලදී යම් යම් අපහසුතා කායික වේදනා ටිකක් ආවා. නමුත් මේ වෙනකොට මට ඒ අපහසුතා ගොඩාක් මගහැරිලා ගිහිල්ලා මම නිතරම මගේ හිත බලාපොරොත්තු වෙන්නේ මට මොනවවත් රූප පේන්නේ පැහැදිලි නිල් පාට මේ අහසක් වගේ පේන්නේ මම ස්ථානයේ හරියට ප්‍රිය කරනවා මම නිතරම මහන්සි වෙන්නේ මට මම ප්‍රාර්ථනාවක් කරගන්නවා පරිහංකේ වාඩි වෙනකොට මට ස්ථානට ඉක්මනට යන්න ලැබෙන්න කියලා. ඉතින් ඒක මොන ස්ථානෙටද? නිල් පාට නිල් පාටටද? <laughs> අපි හැමෝටම මට මොනවවත් වේදනාව මොනවවත් දැනෙන්නේ නැහැ. සිතුවිලි එන්නේ නැහැ. ආස්වාස ප්‍රසවාසය සංසිඳෙනවා. පිම්බීම හැකිලිම පොඩ්ඩක් තරමක් මට ඒක දැනීමක් තියෙනවා. ඉතින් අප ස්වාමීන් වහන්සේ මම දැන් මට භාවනාවේ මම වැඩියෙන්ම කැමති සක්මන් භාවනාව මට නිවැරදිව කරගන්න තවත් උපදෙස් ඔබ වහන්සේගෙන් ලැබෙනවා නම් ගොඩක් හොඳයි. මේ සක්මන ගැන නම් ඇත්තටම කියන්න දෙයක් නැහැ. සක්මන මෑනියෝ හොඳටම කරනවා. සක්මනට ඒ කියන්නේ සක්මනට ප්‍රිය බවක් තියෙනවා කියන එකම බොහොම වටිනවා. ඒ කියන්නේ දැන් අපිට සක්මනට ප්‍රිය බවක් තියෙනවා නම් ඒ කියන්නේ අපි අපි කියන්නේ දියුණු කරන ධර්මතාවයන් හොඳට රැඳෙනවා. මොකද සක්මනෙන් තමයි ඔය මේ ඒ නිකන් අල්ලා හිටින ගතිය ඇති කරන්නේ සක්මනේ. ඉතින් අපිට යම් කෙනෙකුට සක්මන ගැන ලොකු කැමැත්තක් තියෙනවා නම් ඒ කියන්නේ සෑහෙන දුර යන්න පුළුවන්. අතරමඟ අතහරින්න නැති ගතියක් තියෙනවා. ඊළඟට පරයන්කේදී අර අරවා එල්ල කරගෙන යන්න එපා. ඒකයි කියන්න තියෙන්නේ. අපි කියන්නේ ඔయిత වඩා හොඳ අත්දැකීම් එන්න තියෙනවා ඇති. ඉතින් දැන් අපි ඊට වඩා මේ පොඩි දෙයක් අල්ලගෙන ඉන්නේ. ඒව අල්ලගෙන භවනා කරන්න යන්න එපා. ඒ වෙනුවට තමන් බොහොම ආදුනිකෙක් වගේ දැන් අනිත් එක තමයි දැන් ආනාපාන සතියයි පිම්බිම හැකිලීමයි දෙකම බලනවාද එතකොට? මුලින්ම මට පහසුනේ ස්වාමීන් වහන්සේ ආනාපාන මේ පිම්බීම හැකිලිම. මම ඒ ඔස්සේ දිගටම කළා. ඒතකොට මට පොඩ්ඩක් ටිකක් සුළු සුළු සිතුවිලි මේ දෙසට මම ඒවට මගේ හිත නිතර ගමන් කිරීම ශබ්දවලට ඒ වගේ තිබුණා. ටික කාලයකදී මාස 6කින් විතර පස්සේ ඒව ඔක්කොම නැති වෙලා මම එතකොට මට හුස්ම රැල්ල දැනෙන්න පටන් ගත්තා. මට මුලදී දැනුනේ නැහැ. පස්සේ මං හුස්ම රැල්ල දිහා තමයි ඕනෑකමින් බැලුවේ. ඒ හුස්ම මට හොඳට දැනෙනවා තුනී වේගන යනවා. ඉතින් මට වෙන මොනවවත් යන්නේ දකින්නේ ඔය කියන රූප කිසි දෙයක් මට පේන්නේ නැහැ. ඉතින් මට අර නිල් පාට <laughs> හිස්තැනට අවකාශයට ගියාම මට මුළු ලෝකෙම මමත් ඇත්තටම මමවත් මට කිසිම මතකයක් එන්නේ නැති ගතියක් තියෙනවා. නෑ ආනාපාන සතියට ගිහිල්ලා දැන් වෙන පැත්තකට ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ආයි සමතේ පැත්තකට වගේ ගිහිල්ලා තියෙන්නේ. අරහෙන් දැන් කියන්නේ මට නම් හිතෙනවා පිම්බිම හැකිලිම් පැත්තෙන්ම යන්න පුළුවන්. මොකද සක්මනටත් දෙගොල් ඇල්මක් තියෙනවා කියන්නේ අතනින් හොඳ විපස්සනාවකට යන්න පුළුවන්. ඒ නිසා මේ ආනාපාන සතියට දාන්නේ නැතුව හොඳට සක්මනක් කරලා ඇවිල්ලා වාඩි වෙලා පිම්බිම හැකිලිමම මෙනෙහි කරන්න. මෙනෙහි කරන්න කියන්නේ දැන් අලුතෙන් ආයෙ පිම්බෙනවා හැකිලෙනවා කියලා මෙනෙහි කිරීමක් කරන්න අවශ්‍ය නැහැ. මේ තමන්ට ඒක බොහොම නිස්කලංකව දැක ගන්න පුළුවන්. බලන්න දැන් දන්නවනේ කරන විදිහක් දන්නවනේ. ඒ ඒක එතනකොට මේ කියන්නේ කයේ උදර ප්‍රදේශයේ හිත රඳවගෙන ওই දේ කරන්න දැන් හැබැයි නිල් පාට එන්නේ නැහැ. <laughs> නිල් පාටවල් එන්නේ නැහැ. හැබැයි Taman හොඳ ඊට වඩා ගැඹුරු අවබෝධය වලට යනවා. දැන් අපිට ওই පාට වලින් වැඩක් නැහැනේ. දැන් මේ වැඩක් තියෙන්නේ මේ හිතේ අවශ්‍ය කරන ගුණ ධර්ම දිනු කර ගැනීම. නැත්තම් අපි ඔතන අහු වුණා වෙනවා. නැත්තම් මේ කියන්නේ ආලෝකවලට අහු වුණා පැත්තක් ඔතන වෙන්නේ. ඊට වඩා බොහොම වටනවා මෙතන අවධානය පිම්බීම හැකිලිමේ තියාගෙන දැන් ඉස්සර තරම් සමහරලාවට රළුව දැනෙන එකක් නැහැ. බොහොම සියුම්ම දැනේවි. ඒ රළු රළු බවක් මුලදී දැනුණා ස්වාමින් වහන්සේ. දැන් මට එහෙම රළු බවක් අපහසුතාවයක් දැනෙන්නේ නැහැ. මගේ හිත හැම වෙලාවෙම ප්‍රිය කරන්නේ අර උදකලා තැනම තමයි මම ඉන්න උත්සාහ කරන්නේ හිත. ඒකටත් එහෙම يعني ඒ කියන්නේ දැන් මේවා කලින් කරා කරපුන් කරලාද එතෙන්ට හොදකලාවකට ගියේ එහෙම නැත්නම් ඒ අපේ හැමදෙරේ කලින් මම දිගටම ගෙදරිනුත් අඛණ්ඩව මේ මේ මීත්‍රිගල වැඩසටහන් වලින් පස්සේ මම ඒකම ගෙදරදී ඔව් එතකොට ඒ කියන්නේ පිම්බීම හැකිලීමමද ඒ භාවනාව මූල කර්මස්ථානයේ කරගෙනමද කරේ ඒක තමයි මම මුලින්ම කළේ අපේ ස්වාමීන් වහන්සේ. ඒක කොච්චර කාලයක් කරාද? මාස 6ක් විතර මම පිම්බීම හැකිලිම කළේ. ඔව්. එතකොට ම්ම් කියන්නේ කොයිතරම් දුරකට ගියාද? Tamanට පිම්බීම හැකිලිම වෙනස දැනගන්න බැරි තරමටම ගියාද? නෑ වෙනස මට දැනුනේ නෑ. වෙනස තේරෙනවා. ඒ කියන්නේ පිම්බෙනවා කියන එක තේරෙනවා. හැකිලෙනවා කියන එක තේරෙනවා. කියන්නේ පැයක් දෙකක් ගියත් ඒ තමන්ට වෙනස තේරෙනවා. එහෙමනම් තව තව ඒක කරන්න ඕනේ. ආනාපාන සතිය මාරු කරන්න එපා. මේ පිම්බීම හැකිලිම භාවනාවේ මේ යන්න. ඒකේ කියන්නේ දැන් Tamanට අර කලින් තරම් තදට පිම්බීමක් ඒ කියන්නේ පිම්බීම හැකිලිම දැන් සියුම් වෙලා දැනේවි. කලින්ට වඩා සියුම් වෙලා දැනේවි. හැබැයි දැන් ඒ සියුම් පිම්බීමේ හැකිලීමේ හිත සතිය පවත්තන්න. දැන් ඒ දැන් අපිට රළු දෙයක් දැනගන්න පුළුවන්නේ. රළුයි හින්දා දැනගන්න පුළුවන්. නමුත් ඊට වඩා සියුම් දෙයක් දැනගන්න නම් ඊට වඩා සියුම් සතියක් අවශ්‍යයි. දැන් ඒතර සියුම් සතියක් දැන් උතන්ට යොදන්න වෙනවා. ඒ සියුම් සතිය දැන් බොහොම සියුම්ම පිම්බීම හැකිලිම දැනෙනකොට තමන් බොහොම සියුම්ම සතිය යොදවනවා. යොදලා ඒකේ ඒ දේ දැනගන්නවා. ඒ සම්නස්. මොකොත් ඒ කියන්නේ සිතුවිලි ආවට ඒ ගැන ඔස්සේ යන්න එපා. මේ අරමුණේම හිත පවත්වන්න. දැන් සිතුවිලිත් වැඩි එන එකක් නැහැ. මේ ආවට ඒ ගැන මේ මේ කියන්නේ කනගාටු වෙන්න යන්න එපා. ඒ වෙනුවට මෙතන මේ අරමුණේම සිත පවත්වන්න. මෙතන බලන්න මේ හරහා යන්න තියෙන දුරට. ටිකක් දුරක්. ඉතින් එක පාටම අතෙන්ට ගිහිල්ලා අර පැත්තෙන් මේ වෙන පැත්තකට යන්න හදන්න. එහෙම ඔව් ඔව්. හොඳයි. අවසරයි. හොඳයි. නමස්කාර. දරුවන් සම්මා තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ ඒ අර කියලා දුන්න අරමුණු ඉවත් කරන විදිය ගැන නැවත මට පොඩ්ඩක් විස්තර කරලා දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? මට චුට්ටක් කියන්න මේ මොකද්ද කරේ මං කිව්වේ මොකද්ද මට එච්චර මතකයක් නැහැ. ඉස්සර දැනට ගිහිල්ලා ඉන්නකොට නැවත අර එන අරමුණු මම කිව්වා මම ඒකට ප්‍රතිචාරණ දක්වා අයින් කරනවා කියලා. ස්වාමීන් වහන්සේ කිව්වා එහෙම කරන්න එපා. ඒක බලලා ඉවත් කරගන්න කිව්වා මොකද්ද එන කාමයක්ද දේශයක්ද කියලා බලලා ඉවත් කරන්න කිව්වා. ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා. ආ දැන් ඒ කියන්නේ කළත් බැලුවද ඔක? තේරුන්නේ නැහැ. ඒක ටිකක් අමාරු නෑ තව මේ ටිකක් කළා ඒ උනාට මේ අද කරන වෙලාවේදී ඒ තරම් සිතුවිල්ලක් ආවේ නෑ මට. සිතුවිල්ලක් ආවේ නෑ. ආවේ නෑ. ආහා. එතකොට කියන්නේ හිත ආනාපාන සතියේද මූල කර්මස්ථානයේ වශයෙන් කරන්නේ. හොඳයි. එතකොට එතනින්දී දැන් තමන් මට පොට්ටක් ආයි අතීත මේ මම ආනාපාන සතිය කරලා දැන් ටිකක් කරලා කාලයක් නේ. ඉතින් ඊට පස්සේ දැන් අර මම මෙතන ඉන්නවා කියනකොටම ඒ ආනාපාන සතිය නැතුවම මට සාමාන්‍ය තත්වයකට යන්න පුළුවන් නිස්සර තත්වයකට මම විස්තර කරේ. ඔව්. එතකොට ඒ කියන්නේ තමන් කායानुපසනාව මට්ටමින් යමක් වඩලා තියෙනවද? මීට කලින් කළා තියෙනවා. ඔව් අර මේ චංචල කම්පන ගතිය එනවා ඒව ටික නිරීක්ෂණය කළා තියෙනවා. නිරීක්ෂණය කළා තියෙනවා. සැහැල්ලු වෙනවා ඒ ටික. කළා. ඔව්. ඒ තරමට ගිහිල්ලා තියෙනවා. හොඳයි. එතකොට දැන් ඒ කියන්නේ ඒව හරහා තමන් ඒ කියන්නේ දැන් දැන් මෑනියෝ කියන නිශ්චලත්වය ගැන මට පොඩ්ඩක් විස්තර කරන්න බලන්න. ඔව් දැන් අර අපි ටික ඉවරනාම එනමනේ සාමාන්‍ය තත්වයක් කිසිම අරමුණක් නැති නිහඬ බවක්. අහහ. නිහඬ බව එතකොට අර නිින්දට යන්නේ නැතුව සංඥාවලට යන්නේ නැතුව. ඔව්. එතන ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ නින්දට වැටෙන්නේ නැති බවට විශ්වාසයක් තියෙනවා. විශ්වාසයක් තියෙනවා. එතකොට සතියේත් අඛණ්ඩව ඉන්න පුළුවන්. අඛණ්ඩව ඉන්න පුළුවන්. හොඳයි. දැන් ඒ මට්ටමේ ඉන්නකොට සිතවිලි ආවේ නැහැ. අද මේ මේ අද ආවේ නැහැ. ඔව්. හොඳයි. කමක් නැහැ. බලන්න ඒ කියන්නේ තමන් හුඟක් අර මේ සැහැල් පොඩ්ඩක් වීරය තව අඩු කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් බලන්න සමහර ලාවට අපි ওই වීරය යොදන්නේ මහා අමුතු විදිහට. දැන් සමහර ලාවට අපි දන්නේම නැතුව මේ දත් ඇඳි දෙක තද වෙලා තියෙනවා. ඔව්. එතකොට ඔන්න වීර වීර වැඩි. ඊළඟට සමහරවිට මේ දිව මේ දැන් අපි තුමු දත් ටික මෙහෙමනම් දිව මෙහෙම ඉස්සරහට දාගෙන ඉන්නවා. දැන් ඔය වගේ මහා අමුතු විදිහට ඔය භවනාව යනකොට අපි වීරය ගන්න. මේ ඉස්සරහා දත් වලට දිව තියලා තද කරගෙන තමයි වීරය දීලා තියෙන්නේ. අන්න ඒ කියන්නේ ආයි අන්න එතන බුරුල් වෙන්න ඕනේ. ඊළඟට දත් ඇඳි තද වෙලා තියෙනවා. මෙහෙම නිකන් හණු දෙක තද වෙලා තියෙනවා. ඒවා ආයි බොහොම ආයි මේ මොකක්ද ඒ කියන්නේ සංසිඳෙන්න ඕනේ. එහෙම නැත්නම් සැහැල්ලු වෙන්න ඕනේ. අන්න ඒ වගේ තමන් බලන්න තමන් කොහොමද අනවශ්‍ය වීරයක් හදනවද කියලා. මම එහෙම කරන නිසා වෙන්නේ නැති. මම සාමාන්‍ය අනවශ්‍ය වීරයක් අනවශ්‍ය වීරයක් යොදද්දී අපි අර බලෙන් සිතුවිලි යටපත් වීමක් වෙනවා. හැබැයි එතනින් අදහස් වෙන්නේ වීරය අඩු කරපු පමණින් සිතුවිලි එනවා කියලා අදහසක්කුත් නැහැ. තමන්ට හොඳට ස්වාභාවික හොඳට සමාධියකට යනකොටත් වීරය අඩු වෙනවා සමාධිය හොඳට වැඩි වෙනවා සිතුවිලි අයින් වෙනවා ඒ දේ සිද්ධ වෙනවා ඒකේ වරදක් නැහැ දැන් පරයන්ක භාවනාවේදී ඒ තරම්ම සිතුවිලි එන්නේ නැත්නම් සක්මන් භාවනාවේදී බලන්න සක්මන් භාවනාවේදී සෑහෙන්න එන්න පුළුවන් හැකියාව තියෙනවා සක්මනේදී දැල්ලේ වෙන ගමන් ඒත් තමන් අර පොට්ටියක් නිශ්චල බවක් නිහඬ බවක් ඇසුරු කරනවා එතකොට බලන්න කොහොමද සිතුවිලි එනවද නැද්ද කියලා. ඒ එන සිතුවිලි ටිකක් අර විදිහට අර දැන් අපි කලින් වතාවල් කීපයකම කතා කළේ. ඒ කියන්නේ ආ දැන් ඒක තමයි අහන්නේ නේ කොහොමද ලියන්නේ කියලා. හොඳයි. අපි තුමු සිතුවිලි කීපයක් එනවා. අපි තුමු දැන් මොකක් හරි මම දන්නේ මොන වගේ සිතුවිලිද එන්නේ සාමාන්‍යයෙන්. නෑ සාමාන්‍යයෙන් අපි හිතමු කාමය ගැන හරි මොන හරි කැමැත්තක් ගැන. අපි තුමු ගෙවල් දොරවල් ගැන මතක් වෙනවා. අපි තුමු ගෙවල් දොරවල් ගැන මොන හරි දෙයක් සිතුවිලි දැන් අපි තුමු මුලින්ම එනවා පොඩ්ඩක් නිකන් සංඥා මාත්‍ර වශයෙන් පොඩ්ඩක් එනවා. ඇවිල්ලා ඕක ඔස්සේ දැන් අපි ඕකට උදව් කරනවා කියන්නේ ඒක උඩේ තව ටිකක් වර්ධනය වෙනවා. දැන් අපිට අපිටම ගෙදර ගෙදර ඉන්න කවුරු හරි දරුවෙක්ව මතක් වෙනවා. දරුවා ඔන්න දැන් පොඩ්ඩක් මතක් වුණාට පස්සේ ඒක ඔස්සේ ගියාම ඔන්න ආයි දරුවා කෑමක් දන්නෙත් නැහැ. <clears throat> නැත්නම් ඉස්කෝලේ ගියාද දන්නෙත් නැහැ. නැත්නම් වැඩට ගියාද දන්නෙත් නැහැ. ඔන්න දැන් ටික ටික ටික ටික ටික දැන් මේ ගොඩ ලියලගෙන යනවා. ඒ ඒ ලියලගෙන යන විදිහ පොඩ්ඩක් අහු නොවි බලන්න බල. බලන්න උත්සාහත් එතකොට අර තමන්ට තේරෙනවා මේකේ මේ යාන්ත්‍රණය. අපිම කරන මේ සකස් කිරීම තේරෙන්න ගන්නවා. අපි කොහොමද මේ පොඩි මුලින් සංඥා මාත්‍රයෙන් පටන් ගන්නවා. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා, අපේ තියෙන අසතිමත් බව නිසා අපි මේක උඩ හදනවා. කතන්දරයක් ගොතනවා. මේ කතන්දර ගොතන හැටි පොඩ්ඩක් තේරුම් ගන්නකොට මේක දැන් සාමාන්‍ය බුදුරජාණන් වහන්සේගේ ධර්ම ඒ කියන්නේ ධර්ම වචනයක් කියනවනේ විසංඛාර වෙනවා කියලා කියන්නේ. ඒ සංස්කරණය වෙනුවට විසංකරණයක්. මේ විසංඛාරගත ගතං චිත්තං කියලා එහෙම බුදුරජාණන් වහන්සේ කියන්නේ. කියන්නේ මේ ආපු එක කතන්දරේ දැන් ලිහිලා යනවා. දැන් මේකේ ගතයුත්තක් නෑ දැන්. නිකන් හිස් බවක් තියෙනවා. එතකොට ඒක ලිහිලා ගියාට පස්සේ ඉතින් ආයේ මේකට අහු වෙන්නේ නැහැ. ඒක එහෙම මගහැරලා ආයි නැවතත් නිස්කලංක බවකට යන්නේ. එහෙම නැත්තම් මේ එන දේ ඇවිල්ලා එන හැටි Tamanට පේනවා. පොඩ්ඩක් Tamanට Taman ඒකට සහභාගී වෙන්නේ නැතුව අනුන්ගේ දෙයක් දිහා බලා බලනවා වගේ නියම් බලාගෙන ඉන්නවා නම් ඒක එහෙම්මත් යනවා. ඇති වෙලා ඒක පොඩ්ඩක් නගලන එහෙම්ම නැති වෙලාත් යනවා. ඒක තමයි මැඩියෙම හොඳ මම. ඒක ප්‍රශ්නයක් නෑ. එතකොට මේකේ අර ඇතුළ බලන්න යන්නේ නෑ. දැන් පොඩ්ඩක් සමහරවට අතුල බලන්න ගියාම මේකේ පොඩි මොකද්ද ඒකට කියන්නේ මේ ආස්වාදයක් තියෙනවා නම් ඕක ආස්වාදයට අහු වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් එහෙම නැතුව Tamanට පුළුවන් නම් එන ඇති වෙන ස්වභාවය දැකගත්තා එයාටම යන්න දීලා පොඩ්ඩක් නිස්කලංකව තමන් ඉඳද්දිත් එහෙමත් යනවා. මේ සිතුවිලි වලත් උදේවය වශයෙන් බලන්නත් පුළුවන්. ඉතින් ක්‍රම රාශි ඉතින් මේ හැම එකෙදිම ඇත්තටම මේ අනුංග දෙයක් වගේ බලන්නේ. ඒ ඒ නැවත නැවත මේක දකින්න දකින්න මේ සිතුවිලි වලට අහු වෙන්නේ තමන් නැවත නැවත හිත විවේක වෙනවා. හිත නිස්කලංකව ගෙදෙට්ට ඇවිල්ලා වගේ ඉන්නවා. ඔව්. තව අපි සතිමත් වෙලා ඉන්නකොට දැන් බණ ධර්මදේශනයක් එහෙම අහනකොට සාමිනවංශ අර අර තෙරපෙන ගති චංචල ගති ඉබේම ඇති වෙනවා. අහහ. දැන් ගෙදරද සතියෙන් ඉන්නා වගේ අවස්ථාවකදී ඒවා ඇති වෙනවා. ඒවා ඇති වෙලා නැති වෙනවා. ඔව්. ඒ తත්වයේ තියෙනවා. ඔන ඒ කියන්නේ අපිට ඉතින් කොහොමත් අපි ඇවිදිනකොට යනකොට එනකොට නැත්තම් මොන හරි වැඩක් ඒක විශේෂයෙන් අර දැන් අපි දැන් භාවනාවට වාඩි වුණාම ටිකක් වෙලා යනකොට ඇති වෙන්නේ නිහඬ වෙනකොට අපි තෙරපෙන චංචල උණුසුම් ගති ඒ වගේ. ඔව්. නෑ ඒ අර තමන් ඒ නිශ්චල බවට ආවනම් ආයි අරමුණක් දෙන එක තේරුම් ගන්න. මම කියන්නේ ස්වාමීන් වහන්සේ වෙන වෙලාවට, gedara වැඩ කටයුතු වල. ඔව්. ඒ වෙද්දි තින් කොහොමද තියෙනවා? ඒ වෙද්දි ඇත්තටම අපිට ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම හිත නිශ්චලව මුළු දවසම ගත කරන්න අමාරුයි. يعني Tamanට වෙන වෙන රාජකාරී වැඩ තියෙනවානේ. يعني දැන් අපිට වෙන අනිත් අනිත් අයත් එක්ක කතා බහ කරන්න තියෙනවා ඉතින් සමාජයේ ගැවසෙවිගෙන කරන්න යම් කටයුතු තියෙනවනේ. ඒ වෙලාවෙදී ඇත්තටම ඒවට බැහැලා කරන්න වෙනවා සමහරවල්. නමුත් Taman යම් වෙලාවක් වෙන් කරගන්න ඕනේ මේ විදිහට හිත අරමුණු වලින් තොරව මේ බොහොම නිදහස්ව විමුක්තව තියාගන්නත් ඒ ඒක තමයි සතියට තව පිරිසරණක් වෙන්නේ. සතිය හොඳට ශක්තිමත් කරන්න ඒක උදව් වෙනවා. ඒ ඒ එහෙම කරන ගමන් අන්න අරවට එන්න දීලා ලිහලා දානවා. ලිහලා දෙනවා එන්න දෙනවා අතාරිනවා. ඔව්. එහෙමයි. ඔව්. ඔය දේ ඉතින් ඇත්තටම කාලයක් කෙරෙන්න ඕනේ. ඔව්. හොඳයි. ඔගැන මේ හරි ලස්සන මේ මොකක්ද කියන්නේ? තේරී ගාතාවක් තියෙනවා මේ සකුලා තේරී ගාතාව කියලා. සකුලා දැන් තේරී ගාතා කියලා ග්‍රන්ථයක් තියෙනවා ඒකුත් දෙකනිකායේ. ඒකේ සකුලා තේරී ගාතාව කියලා මේ මේ රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් තමන් නියුන හැටි එහෙම හරි ලස්සනට විස්තර කරලා තියෙනවා මේ සංඛාරේ පරතෝ දිස්වා හේතු જાතේ පලෝකින්නේ පලෝකිතේ හේතු જાතේ පලෝකිතේ සබ්බාසවා පරික්ඛේනා ඔන්න වගේ දෙයක් කියලා සීති භූතාස්මි නිබ්බුතාති. කියන්නේ දැන් සංඛාරේ පරතෝ දිස්සා. හේතු જાතේ පලෝකිතේ. දැන් මේ හේතුන් නිසා හටගත්ත පලෝක කියලා කියන්නේ මේ නිරන්තරයෙන්ම කැල්ලා බිඳලා විනාශ වෙන යන මේ සංස්කාර ධර්මයන් පරතෝ දිස්වා. මේ අනුන්ගේ දේවල් දිහා වගේ දැක්කා. අනුන්ගේ දෙහා දෙයා දේවල් වගේ මම බලමින් හිටියා, ගත කළා. අන්න ඒක හරහාම මගේ ආශ්‍රවයන් ඡය වුණා. ආශ්‍රවයන් ඡය වුණා. සීති භූතාස්මි නිබ්බුතා. මම නිකන් සිසිල් වුණා, නිවුණා. ඔච්චරයි. ඉතින් ඇත්තටම මේ මේ දහමෙන් ගෙනියන්නේ හරි හරිම සරල බවකට ගෙනියන්නේ. නැතුව මේ මුකුත් අර මේ රැස් විහිදෙන උඩින් යන හැකට නෙවෙයි. මේ සරල බවක් නේ අර අන්තිමට අර සරල මිනිස්සෙක් තමයි අන්තිමට තියෙන්නේ ඉතින්. සරල මනුෂ්‍යත්වයක් තියෙන්නේ. අපි අර දාගත්ත ඔටුනු ඔක්කොම නැහැ. නිකන් පළඳෝ ගත්ත තනතුරු ගෑනු පිරිමි ભેද මුකුත් කතන්දර නැහැ. නිකන් සරල මනුස්සකමක් තියෙන ඔච්චරයි. හරි ඇත්තනම් බුදුහාමුදුරුවෝ පෙන්වන මාර්ගය හරිම සුන්දරයි එකතකින්. ඔව්. හරි සරලයි අපි මේ වර්තමානයේ අර මේ අර හුඟක්ම මේ බටහිරින් ආපු අනම්මනම් කතන්දර දාලා මේක අපේ ඔළුව නිකන් කුරුවල් කරන් ඉන්නේ. ඉතින් හරි අමාරුයි මේක සුද්ධ කරන්න. <laughs> අපි වර්තමානයේ හරි අතිපණ්ඩිත බවක් තියෙනනේ අපි ගාව. අර අරවත් බලනවා මේවත් බලනවා. මම කියන්නේ හරි වෙහසක් ඉතින් ඇත්තටම අපි මේ අපි අපිටම ලොකෝ එකතකින් ලොකු හානියක් කරගන්නවා. පුළුවන් තරම් තොරතුරු දාගෙන දාගෙන දාගෙන දාන කනත් කනිනුත් තොරතුරු ගන්නවා, ඇහෙනුත් තොරතුරු ගන්නවා, දිවෙනුත් ගන්නවා. පුළුවන් තරම් අපිව වෙහෙසටපත් කරනවා. ඉතින් මේ ටික සුද්ධ කරනවා කියන එක අර ඉස්සර මිනිස්සුන්ට වඩා ටිකක් කරදරයි දැන්. පහසු නෑ මොකද අපි සෑහෙන්න දූෂිත වෙච්ච හිත් වර්තමානයේ තියෙන්නේ. මනස් තියෙන්නේ. අතීත වගේ සරල මනස් නෙමෙයි. ඔව් තන ඒ කියන්නේ ඔව් <laughs> හොඳයි හොඳයි එහෙනම් වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපි අද ධර්ම සාකච්ඡාව මෙතනින් සමාප්ත කරමු. ඉතින් මේ විදිහට අපේ ධර්ම සාකච්ඡාවේ නියැලීම හරහා අපි රැස් කරගත්තා වූ සියලු කුසල් අපේ නමින් මේ පරිලෝකයේ ඥාතීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා.